බොහොම පිං ස්වාමීන් වහන්සේ ඉතාමත් හොඳින් පැහැදිලි වුණා. අවසරයි. මම අහන්නම් මේ අහලා තියෙන ප්‍රශ්න YouTube එකේ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ තියෙනවා අපිට ඔන්ලයින් සම්බන්ධ විය හැකි ඔබ වහන්සේගේ භාවනා පන්තියක් තිබේද? එහෙමනම් ඉතින් තව කරගෙන යන්න ඉතින් භාවනා වැඩසටහනක් ඉතින් ඔන්ලයින් කරනවා කියන්නේ ඉතින් දේශන ටිකක් තමයි කරන්න වෙන්නේ. එතෙන් දැන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපි කරන භාවනා වැඩසටහන දැන් අපි මේ කොළඹ භාවනා වැඩසටහනක් පටන් ගන්න පටන් ගන්න කියලා ගොඩාක් දෙනෙක්ගේ ඉල්ලීමක් තියෙනවා. හැබැයි අපිට තාම ඒකට මේ ටිකක් සුදුසු තැනක් හම්බ වුණේ නැහැ. සුදුසු තැනක් කියන්නේ පිරිස එකතු වෙන්න පුළුවන් වෙන්නත් ඕන, නිදහස් බව තියෙන්නත් ඕන, වාහන පාක් කරන්න ඉඩ තියෙන්නත් ඕන, ওই පහසුකම් ටික ඊට පස්සේ ටික කාලයක් කරගෙන යනකොට එක එක්කෙනාගේ නිකන් අනවශ්‍ය මැදිහත් වීම බාධා වීම නොවෙන්නත් ඕන. ඉතින් ওই වගේ තැනක් අපි බලමින් සොයමින් සිටියේ. ඉතින් දැනට අපි හිතලා තියෙනවා මාළඹේ ඕකිඩ් මහල් නිවාස කියලා තියෙනවා. ඒකේ තියෙනවා හෝල් එකක්. ඒක හැබැයි ගොඩක් ලොකු හෝල් එකක් නෙමෙයි. ඉතින් 80ක් විතර වගේ තමයි එකවරකට වාඩි වෙන්න පුළුවන්. ඉතින් එතන වාහන පාක් කරන්න පහසුකම් තියෙනවා. අපි මැයි මාසේ විතර ඉඳලා මේ දෙවනි ඉරිදට හැම මාසෙම දෙවනි ඉරිදට අපි එතන භාවනා වැඩසටහනක් පටන් ගන්න හිතලා තියෙනවා මේ මාසේ දෙවනි ඉරිදාන්නේ 10 වෙනිදට එදා ඉඳලා මේ අපි ආරම්භ කරන්න හිතලා තියෙන ඉතින් එතන ටිකක් අර ශාලාව පහසුකම් මදි තව අලුත් තැනකට යන තෙක් අපි එතන හරි ආරම්භ කරමු කියලා හිතලා තියෙනවා. ඉතින් එතන පටන් ගත්තට පස්සේ මුල ඉඳලම අපි කරගෙන යන දේශනා ටික පටිගත කරලා වෙනම මේ YouTube එකේට එකතු කරන්න හිතලා තියෙනවා. ඉතින් ඒක පටන් ගත්තට පස්සේ මේ වෙන මේ දේශන ටික අහන්න පුළුවන්. ඉතින් අපිට ඔන්ලයින් සජීවී සම්බන්ධ වෙලා කරනවා කියලාත් ඉතින් මේ එක්කෝ දේශනාවක් නැත්නම් මේ වගේ සාකච්ඡාවක් නේ කරන්න වෙන්නේ. ඊට අමතරව ඉතින් කරන්න අපහසුයිනේ. ඒ නිසා මේ දැනට එහෙම ඔන්ලයින් කරන වැඩසටහනක් කියලා නැහැ. අර විදිහට හිතලා තියෙනවා අර භාවනා වැඩසටහනේ දේශන ටික සහ සාකච්ඡා ටික පටිගත කරලා යොමු කරන්න. ඉතින් අපිට මේ සෙනසුරාදා සාකච්ඡාවේ අවශ්‍ය කෙනෙකුට දැන් අපි මේ සෙනසුරාදා සාකච්ඡාවෙත් ඇත්තටම භාවනාව ගැන ගොඩාක් જાති අපි කතා කරනවා දැන් විශේෂයෙන්ම අරුණ මනතුංග මහත්මයා හැමදාම යම්කිසි ප්‍රායෝගිකව භාවනාවක් පිළිබඳව තමයි එතුමා හැමදාම යම් යම් කාරණා මතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ මේ අවස්ථාව අපිට දැන් දැන් අපි ඔන්ලයින් සම්බන්ධ වෙලා භාවනා කරනවා කියන එක ඉතින් එච්චර ප්‍රායෝගික වැඩක් නෙමෙයිනේ. කියන්නේ මේක ඔන් කරලා තියාගෙන අපි S2 පියාගෙන මේකට බිල ගෙවගෙවා මේ ඒක ඔන් කරලා තියාගෙන අපි පැත්තකටලා වාඩි වෙලා භාවනා කරනවා කියන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයිනේ. ඉතින් ඒ නිසා අපට ඔන්ලයින් කරන්න පුළුවන්කම තියෙන්නේ දේශනා සහ සාකච්ඡා ටිකක්. ඉතින් මේ දේශනා සහ සාකච්ඡා ටික අපිට මේ සෙනසුරාදා සාකච්ඡා වෙනුත් බොහෝ දුරට ආවරණය වෙනවා. ඊට අමතරව අපි අර මේ දෙවන ඉරිදට පටන් ගන්න භාවනා වැඩසටහන මැයි මාසේ ඉඳලා පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ දේශන සහ සාකච්ඡා ඔක්කොම පටිගත කරලා යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සම්බන්ධ වෙන්න කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ අපිට අපි ඒකට දැන් මේ සංවිධානය කරන අය ඒ සහභාගී වෙන්න කැමති අයගේ නම සටහන් කරගෙන කොච්චරක් පිරිස එනවද කියලා ගණනයක් කරගන්න අවශ්‍යයි කියලා කිව්වා. ඉතින් ඒ කැමති කෙනෙක් අපිට දැනුම් දුන්නොත් ඒයට සම්බන්ධ කරන්න පුළුවන්. අවත්තතින් ස්වාමීන් වහන්සේ තව දෙකක් දෙන්නෙක් ප්‍රකාශ කරලා තියෙනවා. එකක් තමයි බණ්ඩාරගම විහාරස්ථානයේ භවනා වැඩසටහන කරන්න පුළුවන්ද? ඊළඟට අහලා තියෙනවා මහරගම ධර්මායතනේ භාවනා වැඩසටහන කරන්න පුළුවන්ද? යෝගීන් 750කට අධික සංඛ්‍යාවක් මහරගම ධර්මායතනේ භාවනා වැඩසටහන පුළුවන් වේවි. එච්චරයි ස්වාමීන් වහන්සේ. මෙහෙමයි මහරගම ධර්මායතනේ ඉඩකඩ තියෙනවා. නමුත් මම හිතන්නේ දැනටමත් එහි භාවනා වැඩසටහන් ගොඩක් කෙරෙනවා. ඉතින් එහෙම තැනක අපිත් ගිහිල්ලා තව වැඩසටහනක් කරන්න යන්නේක ඉතින් ඒතරම් ඒක නිකන් මේ අවශ්‍ය වෙන්නේ නැහැ නැති වෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි යෝජනා කරන කෙනා එතන තොරතුරු ස්වාමීන් වහන්සේලාත් එක්ක එහෙම දන්නවනම් කතා බහ කරන්න පුළුවන් නම් මට කෝල් එකක් දෙන්න. උන්වහන්සේලාත් එක්ක කතා කරන්න කලින් මට කතා කරන්න එහෙම වුණොත් අපිට බලන්න පුළුවන් මේ නමුත් මම හිතන විදිහට ඉතින් මහරගම ධර්මායතනය කියලා කියන්නේ ගොඩාක් වැඩසටහන් කෙරෙන තැනක්. ඉතින් ඒ නිසා දැන් අපිට අනිත් එක සෙනසුරාදා ඉරිදා තමයි අපිට වැඩසටහන දවසේ වැඩසටහනක් කරන්න වෙන්නේ. ඉතින් පන්සලක ගත්තාම ප්‍රශ්නේ තියෙන්නේ ඉරිදා සෙනසුරාදා දෙකේම දැන් මහරගම ධර්මායතනය කියන්නේ ඉරිදා සෙනසුරාදා දෙකේම දහම් පාසල් තියෙන තැන. ඉතින් එතකොට අපිට සතිය දවසක පිරිස ගෙන්නගෙන වැඩසටහන කරන්න පහසු නැහැනේ. එතකොට දැන් මට පහසුව තියෙන්නේ මගේ මගේ කාලසටහන් එක්කලා මට ඉන්න තියෙන ඉරිදා දවසේ. ඉතින් ඉරිදා කියන්නේ පන්සලක ගත්තාම අනිවාර්යයෙන්ම හැම පන්සලකම වගේ දහම් පාසල් තියෙනවා. ඉතින් දහම් පාසල ළමයි එකතු වෙන තැනක අපට නිෂ්කලංකව භාවනා වැඩසටහනක් කරන්න පහසු නැහැ. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඒකයි අපි කිව්වේ නැත්තම් පන්සල් ඕන තරම් තියෙනවා. ඒවා ඉඩ කඩක් තියෙනවා අපි අපිට ඒ විදිහට මේ ඔයිට කලිනුත් මම එහෙම ස්ථාන කීපයක් ගිහිල්ලා බැලුවා. ඉතින් ඒ තැන්වල වුණත් අර ඉරිදා දවසේ දහම් පාසලත් එක්කලා තියෙන කාර්ය බහුලත්වයත් එක්කලා ඉතින් අර නිස්කලංක බව අඩුයි. ඉතින් සතිය දවසක අපි යොදාගත්තොත් මහ ජනතාවට එකතු වෙන්න පහසු නැහැ. ඒ නිසා සතියන්තේ දවසක කාර්ය බහුල නොවන වාහන ටික නවත්ත ගන්න පුළුවන් ශාලා පහසුකම තියෙන අන්න ඒ වගේ කාරණාත් එක්කලා බලනකොට තමයි අපිට ඉතින් පන්සලක යොදා ගන්න ටිකක් අපහසුතාව මතුවෙන්නේ. අනිත් එක තමයි මහරගම ධර්මායතනේ දැනටමත් එහෙම වැඩසටහන් ගොඩක් ක්‍රියාත්මක වෙන නිසා අපට අවශ්‍ය දිනයක් එහෙම ගන්න පහසු නැහැ විශේෂයෙන් සෙනසුරාදා ඉරිදා ඊළඟට අහලා තියෙන අයිටේන් එක පිටිපස්සේ තියෙන හෝල් එක ගැන එහෙම දැන් මේ මේක අහන කවුරු හරි එහෙම මේ වගේ තැනක ඉඩ කඩ තියනවා නිදහස තියනවා සතියන්තේ යොදා ගන්න පුළුවන් කියලා හිතෙන කවුරු හරි ඉන්නවනම් මගේ දුරකථන අංකයට මට කතා කරන්න. එතකොට පොඩ්ඩක් අපිට බලන්න පුළුවන් ඒ ඒ යෝජනා කරන තැන් වඩා සුදුසුද ප්‍රායෝගිකද කියලා බලලා වඩා සුදුසු තැනක් තියනවා නම් අපිට යොදා ගන්න පුළුවන්. ඒ නිසා එහෙම මේ මෙතන හොඳයි කියලා හිතෙනවා නම් මට පොඩ්ඩක් දුරකථනයෙන් කතා කරලා දැනුවත් කරන්න.